ඊළඟට උද්දපාන සූත්‍රය. මේක මම ළඟදිත් මේ සූත්‍රේ නැති වුණාට කතා මේ උදානී කතා කරා. අපේ කතන්දරේ මතක් වෙන ගොඩක් වෙලා උදාන නෙමෙයි. ඒ කතන්දර හරි ලස්සනයි. මේ මේක මේ ඇහෙනකොට ඇඟ කිලිපොලා යනවා. ඒවම් මෙසුතන් ඒකන් සමයන් භගවා මල්ලේසු චාරිකං චරමානෝ මහතා බික්කු සංගෙන සද්දී. යේන තූණ ගාමං මල්ලානා බ්‍රාහ්මණ බ්‍රාහ්මණ ගාම තදවසරේ. භාග්‍යතුන් වහන්සේ මල්ල චාරිකාව යෙදෙනකොට මේ තූණ කියන ගමට ගම හරහා තමයි යන්නේ යෙදුනේ. අස්සෝසකෝ තුනේයකා බ්‍රාහ්මණ ගහපතික්වා සමන කලබෝ ගෝතමෝ සක්්‍යපුත්තෝ සක්්‍යකුලා පබ්බජිතෝ මල්ලිසු චාරකං චරමානෝ මහතා බික්කු සංගේන සද්දින් තුනන් මේ තුන ග්‍රමේ ඉන්න ගෘහපති බ්‍රාහ්මණවරුන්ට අහන ලැබුණා සමන බවත් ජෞතමයන් වහන්සේ මේ තුන ගම හරහා මල්ල චාරිකාව යෙදෙනවා කියලා. ඉතින් ඒ එහෙම අහන ලැබුණාට පස්සේ මොකද වුනේ? ඒ කට්ටිය අන්න උදපානං තින්නස්ස බුස්සස්සවා යාව මුකෝතෝ පූරස්සු මංතා මුණ්ඩකෝ සමනම් පානියන් ආපසු. මොකද මේ කරන්නේ? භික්ෂුවකටවත් ඒ ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේලවත් කිසිම මුඩු ශ්‍රමණයටවත් කාටවත් පෑන් පොඩක්වත් තියන්න හොඳ නෑ කියලා. එහෙ තියෙන දිගටම තියෙන හැම ලිඳකට මොකද කරේ? පිදුරු දාලා වැහුවා. පිදුරු දාලා වැහුවා. දැන් බුදුරණවහන්සේ හරහා චාරිකාව යනවා. අර හැම එකකටම පිදුරු දාලා වැහුවා මේ මුඩු ශ්‍රමණයන්ට කිසිදු විදියකින් වතුරක් බොන්න දෙන්නේ නැහැ කියලා. මේ හරහා යනකොට. අකුසල එහෙම කොහොමදනේ? අතකෝ භගවා මග්ගා ඔක්කම යේන අඤ්‍යතරං රුක්ක මූලං තේන ප්‍රසංඛං භාග්‍යතුන් වහන්සේ දැන් ඒ තුන ගමින් චාරික වෙනවනේ එක්තරා ගහක් වල වැඩ සිටියා. පැත්තකට ගිහිල්ලා. උපසංගමිත්වා පඤ්ඤාති ආසනේ නිසීදි පැන වූ ආසනේ වැඩ සිටියා. නිසජ්ජකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි ආනන්දයෙන් නැමතුවා. ඉංගතෝ ඉංගමේතුං ආනන්ද ඒත ඒත ඒතම්මා උද්දපානා පානියං අර අර දිදින්මට වතුර අරගෙන ගිහලා ආනන්ද. කියන්නේ පිපහසයි අරන් එන්න කියන. එයන් උත්තේ ආයස්ම ආනන්ද භගවන් භාග්‍යතුන් වහන්සේ මෙහිම කියනවා. ඉදානිසෝ බන්තේ දැන් බලන්න යන්න නැතුව කියන්නේ බලන්නකො ඒ කියන්නේ බුදුරණවහන්සේ වැඩ සිටිනකොට වටපිටාවේ හොඳටම බලලා තමයි එන්නේ නේ. වතුර ඉල්ලයි පැන් ඉල්ලයි කියලා. දැන් යන්නේ නැතුව මේ කියන්නේ. කියන්නේ දැකලානේ අනන්ත ස්වාමීන් වහන්සේ. එවන් උත් ආයස්මානන්ද අනන්ත ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා. ඉදානිසෝ බන්තේ උදපානෝතු තේන තූනේය කේහි බ්‍රාහ්මණ ගහපතික තින්නස් මේ ස්වාමීනි මේ එතන ලිඳ මේ තූන ගමෙහි බ්‍රාහ්මණවරු වතුර ටිකක්වත් බොන්න බැරි වෙන විදියට මේ ලිඳ කට ළඟටම මේ ඔබ පිටුරු දාලා වහලානේ ස්වාමීනි කියලා බුදුරණවහන්සිට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා. මේ මුළු ශ්‍රමණයට දෙන්නේ නැහැ පොඩ්ඩක්වත් කියලා වතුර දෙන්නේ නැහැ කියලා වහල ස්වාමීනි කියලා කියනවා. ဒုတိ යම්පිකෝ භගවායස් මන්තං ආනන්ද ආමන්තේසි. දෙවෙනතාවේත ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා කියනවා. ඉංගමේතුන් ආනන්ද ආනන්ද අර අර ලෙඩෙන් වතුරට එක් කරන් ඉන්නවට. අපට එහෙමම කිව්වොත් එහෙම කියන්නේ මෝඩයෙක් කියලා කියන්නේ නැද්ද? ඈ බලන්නකො බලන්න ආනන්ද ස්වාමීන් මේ මේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව දැන් අපිට දුවත් මෙහෙම හිතන්නේ නැද්ද? ඉතින් දැන් කිව්වනේ ඒක පිටුරු දාලා වහලා දැන් කොහොමද ඒකෙන් වතුර ගන්නේ? එතකොට දැන් එහෙම කියද්දී ඇයි මෙහෙම ඉල්ලන්නේ? එහෙම හිතෙන්න පුළුවන් නේ. ශ්‍රාවකයන්ට එහෙම හිතෙන්නේ නැහැ. ශ්‍රාවකයන්ට ශ්‍රාවක වෙනකොට එහෙම මොකුත් නැහැ. අර කල්‍යාණ මිත්‍ර නැමුණට පස්සෙත් වෙන්නේ ඒ වගේ එකක් තමයි. නැත්තම් මොකද වෙන්නේ? අනේ අපට දැන් බලන්න පේන්නම වතුර බොණ්ඩ බැරි වෙන විදිහට ලිඳට පිදුරු දාලා. ඒක හිම්ම චිව්වා. ආයි කියන ගිහිල්ලා ගේන්න ආනන්ද වතුර. දැන් ඔන්න අපි මොනවා හරි කියනකොට දැන් දැන් දැන් මම ඔබට කලින් පැහැදිලි කරා නේද ලෝකයේ සත්‍ය වශයෙන්ම ඒක විශේෂ නැති එක. කොච්චර විශේෂ නැති වුණත් විශේෂ නැති වුණත් මොකද වෙන්නේ? කරනවාමයි. ඒක අදාළ නැහැ. වතුර දාලා විදුරු දාලා වහලා මේ කට උඩට ගන්න බෑ. ආනන්ද ගිහිලා ගේන්න දේවතාවෙක් කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ස්වාමීනි මේ තුන ගමේ මිනිස්සු වතුර මේ බුදුරණවහන්සේට ශ්‍රමණ ගෞතමයන්ට දෙන්න බෑ කියලා සම්පූර්ණයෙන් පිදු දාලා වහලා. ආනන්ද මට පැම්බි පාසල් ඉඳන් පැන් ටිකක් කරන්න. තුන්වතාවේ කියන. දැන් මේ පේන දින වතුර පිදුරු දාලා තියෙන්නේ. දැන් ඒක බුදුරණවහන්සේට වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේ. දැන් ලෝකයේ පැත්තෙන් ඒ ඉල්ලීම අසාධාරණද නැද්ද? අනික ඒකෙන් ඒ නිදෙන් අරන් යන්න කිව්වා. අසාධාරණ නේද ලෝකයේ පැත්තේ? දැන් ඔබට අපි කියනවා කියනවා කියනවා ලෝකයේ සාධාරණ අසාධාරණ පැත්ත එක්ක කල්යන මිත්‍රයෙක්ගේ වචනේ මනින්න එපා කියලා. අනුගත වීම කියන්නේ ලෝකයේ සාමාන්‍ය අසාධාරණ එක වනින එක නෙමෙයි. කොච්චර වැරදි වුණත් සත්පුරුසයි කියන හැඟීම තියෙනවා නම් නැමිනවා. ඒක තේරුම් ගන්න. කොච්චර වැරදි වුණත් ඒ කාරණාව. කරන්න බැරි වුණත් ඒ කාරණාව. ලෝකෙට අසාධාරණවත් ඒ කාරණාව. සත්පුරුෂයන්නේ අන්න නැමිනවා. අප අපට මොකද වෙන්නේ? අනේ ලෝකයේ සාමාන්‍ය අසාධාරණකම් එනකොට එනේ නේ සත්පුරුෂ කතාව නෑ. එතකොට ඉවරයි. හොඳට තේරුම් ගන්න. බලන්නකො මේ ආනසායන. දැන් පෙම් පාත්‍රය අරයි යනවා. මේ පිදුරු දාපු පිදුරු උඩටම දාලා. දමල ගහලා යන තිබ්බනේ බුදුරණවහන්සේ මට බෑ දැන් ගිහිල්ලා ගේන්න බෑනේ එතන නෑනේ. දැන් එහෙම සිද්ධියකුත් තියෙනවා ඊළඟට දේශනා ඊළඟට තව පොඩ්ඩකින් මේ උදානපාලියේ. එහෙම සිද්ධියකුත් තියෙනවා වෙන විදියකට. ඒ විදිහට දාලා යන්න තිබ්බනේ. ආයි පාත්‍රණ යන්නේ කොහොමද මේ හොදටම පේන තියෙනවනේ පිදුරු දාලා වහලා. නේද? තුන් සැරයක් බුදුරණවහන්සේ ඉල්ලනවා. ලෝකේ ලෝකේ තනි කරම මේ අසාධාරණ කීමනක් කටින් ලෝකෙට යන්නේ. කොහොමද ගිහිලා ගින්නේ? දැන් කියලා තුන්සරයක්ම කිව්වා. ස්වාමීනි මේක යන්න බෑ. මේක පැන් ගන්න බෑ. ඒ ගියෙන්න කියනවා. අන්න නැමියාව. ඔන්න ඔය නැමියාවත් ඕක තමයි නැමියාව කියන්නේ. හොඳට තේරුම් ගන්න. අපට නම් ලෝකීය සාධාරණ ඔන්න ඔතනින් බලන්න නැති. කිසිදු විදිහකින් කිසිදු ක්‍රමයකට සාධාරණ නොවෙන්න කාරණාවකට අනිත් පැත්තට නෙමෙනවා කියන තරම් සත්පුරුෂ භාවය ප්‍රකට වෙනන්නේ ඒකදී. නැත්නම් සත්පුරුෂ භාවයක් සත්පුරුෂ කියන්නේ කල්යන මිත්‍ර ඇසුර භාවයක් ප්‍රකට වෙන්නේ නැහැ පින්වතුනි. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් තුන්වෙනිතාවෙත් බුදුරණවහන්සේ ඉල්ලනවා. ඉල්ලුවට පස්සේ අන තුන්වෙනිතාව කියන්නේ නැහැ. ඉල්ලනවා තුන්වෙනිතාවෙත්. දැන් දේවතාවම ආනන්දසනස් කිව්වා ස්වාමිනී ඒකේ උඩටම පිදුරු දාලා කට මුඩටම සිදුරු දාලා වතුර ගන්න බෑ. කියන්නේ ලිඳ ගැඹුර ලිඳ උඩට වතුර පිටුරු දාලා කිව්වමනේ ඉතින් ඒ අවස්ථාවේදී ඒ එහෙමයි ස්වාමීන් දැන් දෙසරයක්ම කිව්වා අය කියන්නේ කියන්නේ එහෙමයි ස්වාමීන් කියලා අර පාත්‍රය නම් යන වතුර කියන්නේ අර පිටුරු දාපු ලිඳට මේ ගන්නේ කොහොමද වතුර පාත්‍රය නම් යන වතුර කියන්නේ දැන් බුදුරයන් වහන්සේට මේ නැමියාව කොහොමද? ඕව නැත්තම් පින්වතුනි ධර්මය අවබෝධ කරනවා කියන එක හීනේ හීන හිතන්න මම ඔබට නිතරම පැහැදිලි කරනවා. ඒ දැන් මේ මෙහෙම නැමියාව අපට සාධාරණ නිකන් ධර්ම කාරණාවක් කියද්දී නන්නේ නැමෙන්න ඕන කියලා. මේ ජීවිතයේදී මෙහෙම නැමියාව ඇස් පනා පිටම කරන්න බැරි වෙලා. ඒක කියලා දෙනවා කරන්න බෑ කියලා. ඇස් පනා පිටම මේක කරන්න බෑ. මේක අසාධාරණ කතාවක්. ඊ අදාළ නෑ. අරයා ශේෂ්ඨයි. එච්චරයි. මේ ලෝකේ කොච්චර එක අසාධාරණ වුණත් අරයා ශේෂ්ඨයිනේ. එයා කියන එක හැරෙන්න වෙන මුකුත් නැහැ. ඔන්න ඔතෙන් නැමෙන්න ඕනේ. ඔතෙන් නැමෙන්නේ නැති කෙනා කලන් මිත්‍ර නැමිලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඔතෙන් නැමිච්ච කෙනයි කලන් මිත්‍ර නැමිලා තියෙන්නේ. මම ඔට උපමා ගොඩාක් කලින් කියලා දෙනවා. කකුලක් කැල්ල තියෙද්දි යන් කියද්දි පාව ගණන් ගන්න එපා. ආයි ගණන් ගන්න එපා කියන්නේ වේදනාවක්වත් දැනෙන්නේ නැති විදිහට යන්නේ ඒක. එච්චරට පින්වතුන් නැමීම තියෙන්න ඕනේ. ඔය නැමීම චිතනයි අන්න මාර්ගයට නැමුණා කියලා කියන්නේ. නැත්තම් වෙන්නේ නෑ. එහෙමයි ස්වාමීනි. කියලාද පාත්‍රය යනවා. අර මේ කට මට්ටමට වතුර පිදුරු දාලා යනකොට මොකද වෙන්නේ? අතකෝසෝ උදපානෝ ආයස්මතු ආනන්දං උපස ආනන්දසානහස මේ ළඟට යනවා. යනකොට සම්බන්තන් තිනාන්ත මේ සියලුම ඒ ආනසාන දෙදකට යනකොට සියලුම තනකොළ පිදුරු ලිං කටෙන් එළියට ගිහිල්ලා පැන් උතුරමින් දැන් යට තිබ වතුර අර ඕක්කොම ටික උතුරමින් මේ උඩින් වතුර යනවා මේ ලෝකේ පින්වතුනි බුදුරන් වහන්සේගේ පිපහසාවක් මහ පොළොවට දරා ගන්න බෑ. يعني එච්චර ආශ්චර්යයි. උතුරලා යනවා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේට හිතෙනවා දැක්කට පස්සේ දැන් මේ බුද්ධම පිරිසිදු මේ පිදුරු ගහක් තනකොළ පොඩ්ඩක්වත් නැහැ. උඩට උතුරලා යනවා. මෙහෙම හිතෙනවා. අතකෝ ආයස් මානන්ද ආනන්දසිත අච්චරියන් මත බොහෝ අභූතන් මත බොහෝ මේක නම් මහා ආශ්චර්යයක් නේ. අද්භූතයක්. දැන් මල් පෙනෙන දේ දැන් ඔබට තේරෙනවද? පෙනෙන දේ තුල ආශ්චර්ය වෙන හැටි. ධර්මයේ ඔන්න ඔය විදිහටමයි. අපට ධර්මයේ දැන් අපට ඕන නැත්තේ දර හරියට මේ වගේ දියා. පිදුරු නැති ලිදෙන් වතුර ගේන්න කිව්වා වගේ. පිදුරු දාව නැති ලිදෙන් වතුර ගේන්න යනකොට අපට පුළුවන් දෙයක් නෙනේ. ඒක අමාරු දෙයක් නෙමෙයිනේ පුළුවන් දෙයක් නේ ගන්න එක. අන්න ඒ වගේ තමයි අපි මේ ධර්මය ගැන හිතන්නේ. ඇයි? අපට තේරෙන ගැළපෙන දෙයක් කියන්න ඕනේ කියලා. දැන් මේ සිදු නොවියේ හැක්කක් නේද මේ? මේ යට තිබිච්ච වතුර පිදුරු වලින් තනකොළ වලින් වහලා තියෙද්දි නොවියේ හැක්කක් අර ඔක්කොම අහකට ගිහිල්ලා වතුර උතුරලා යන එක. නොවියේ හැක්කක් නේද මේ? අසාමාන්‍ය දෙයක්නේ. ධර්මයත් ඒ වගේමයි. මෙතන මේ විදිහට ලෝකේදී එක පහදින්න බැයි නම් ධර්මයට කොහොම කෙසේ යමු වෙන්නද? ඈ ධර්මයට කොහොම කෙසේ යමු වෙන්නද? වෙන්නේ නේ. ආශ්චර්යම් බෝ අත් ආශ්චර්යම් වත බෝ අභූතං වත බෝ තථාගතස්ස මහිද්దిక මහානුභාවා අයං හිසෝ බතාගතයන් වහසේ ගානු භාවේ. අයං හිසෝ උදපානෝ මයි උපසංකම අන්න ගිහිල්ල ලිඳලඟට ගිහිල්ල මොකද කරේ වතුර ටිකක් අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙහෙම කියනවා ආචාර්යම් බන්ති අභූතම් බන්ති ස්වාමීන් ආශ්චර්යය අද්භූතයි මේ පිරලා තිබිච්ච පිදුරු තනකොළ ඔක්කොම උතුරලා මේ ලිඳින් වතුර උඩට යනවනේ ගින්නනකොට ලෝකයේ කොච්චර කරුණ අසාධාරණ වුණත් මොකද වෙන්නේ? තථාගත වචනේ, තථාගත ධර්මයේ තසාල අදාළත් යන්නේ. දැන් බලන්නකො ලෝකේ සිදුවෙන්න බැරි දෙයක්. අදාළ නැහැ. ඊට යන දෙයක් මේ ධර්මය. තේරුම් ගන්න. මේ ලෝකේ සිදුවෙන්න බැරි දෙයක් නේ. ඒක සිදු වෙනවා. එච්චර එච්චර ධර්මයකට යොමු වීම අපි තුල කොහොම තියෙන්නට ඕනද? හොඳට හිතන්න. අතකෝ භගවා ඊතමත්තං උජිත්වා තායන් වේලා ඉමං උදාන උදානේසි මොකක්වත් කියන්නේ නෑ උදානියක් පහළම කිංකෛරා උදපානේන ආපාචේ සබ්බදා සියුම් තණ්හාය මූලතෝ චිත්වා කිස්ස පරිේශනං චරි මේක තියෙනවා කටකරුණ ඥානানন্দ මහහිම්පාණන් වහන්සේගේ නිවන දේශනාවේ පළවෙනි පළවෙනි නිවන දේශනාව තුළ තියෙනවා මේ කාරණාවත් විග්‍රහ කළා කිංකෛරා උදපානේන මම මේක නිතරම පැහැදිලි කළා හැම කල්ලිම හැම කල්ලිම ජලය තියෙනවනම් කුමක් මේ ලිදකින් කුමක් කරන්නද? ඈ හැම කල්ලිම ජලය තියෙනවා නම් ලිදකින් මොකක් කරන්නද? ආ ලිදක් කරන්නේ ඇයි? ලිදක ප්‍රයෝජනයක් තියනවද? හැම කල්ලිම වතුර තියනවා නම් ලිදකින් ප්‍රයෝජනයක් තියනවද? හැම තැනම හැම කල්ලිම ලිදක් හොයන්න දෙයක් නැහැ. කිං කෛරා උදපාණේන. මේ ලිදකින් මොනව කරන්නද? තණ්හාය මුලතෝ චිත්ත කිස්ස පරිසරං චරේ. තණ්හාය මුලින් සිඳන පස්සේ මොකක් හොයමින් හැසිරෙන්නද? සතුට දැන් මේ මේ මොකද මේ ලෝකයට පේන්නේ මොකද්ද? ලෝකයට පේන්නේ අර නිකන් අර ලෝකේ සිද්ධියක්නේ ඇත්තටම මේක සිදුවීම. අදාළ නැහැ මොකක්වත් මේ ලෝකේ මැනීමක් විතරයි මේක. අපි මේ ලෝකේ සිද්ධියක්නේ බලන්නේ. බුදුරණාහික ධර්මපරියායකට පෙන්නනවා. තණ්හාය මුලතෝ චිත්තව කිස්ස පරිේශනංචාරේ. තණ්හාය මුලින් ඉඳලා පස්සේ මොනවද හොයන්න තියෙන්නේ? හිවීමම තණ්හාව. මොකද තණ්හාව නේද? පොණෝ භවිකා නන්දිරාග සහගතා තණ්හා මුලින් සින්දා මොනවා නම් හොයන්නද? කිස පරිදි සංචාරි. මොනවා හොයමින් හැසිරෙන්නද? හරීම කියන්නේ මේ උදාන බලනකොට නිකන් උදානයක්ම තමයි. එච්චර සුන්දරයි. ඊළඟ